අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාමූහික පරියංක භාවනාවකට යණ්ඩයි මේ උදේ පැය බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේදී පොඩි භාවනා මෙහෙවීමක් කරන්න අලුතෙන් ආපු අය ගැන සීපත් කරලා ඒ නිසා මම කැමැති පිළිසේ ඒ වගේ මූලික උපදේශ බලාපොරොත්තු වෙන නාවක කී දෙනෙක් විතර ඇවිල්ලා ඉන්නවද කියලා අත උස්සලා කරුණාකර අපිට සංඥාවක් කරන්නයි කියලා මූලික උපදේශ බලාපොරොත්තු වෙනවා. දැයි සන්තෝසයි. ඊට පස්සේ අනෙක් අය මම පිළිගන්නවා අපිත් එක්ක දිගට භාවනා කරනවායි කියලා. ඒ අයටත් තේරෙවි, අලුත් අයටත් තේරෙවි මම මේ 2006 ඇවිල්ලා මූලික භාවනා මෙහෙවීම කරන වෙලාවේදී කියන කතාවයි අද කතාවයි අතර මොකද්ද වෙනසකුත් තියෙනවා. පරිණාමිකුත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා දෙපිරිසම මම මේ කියන කතාවට සාවධානව වහුම්කම් දෙන්නේ කියලා මම කරුණාකරලා ඉල්ලා සිටිනවා. ඉතින් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ පරියංක භාවනාවක්. ඒ පරියංක භාවනාව මේ අපි කරන ක්‍රමයට යන්න හදනකොට සර්වජන් වහන්සේ ත්‍රිපිටකයේ අතනෑර දේශනා කරපු මූලික පරිසර දෙකක් ගැන සඳහන් වෙනවා. ඒකක් තමයි බාහිර පරිසරය. ඒක අරඤ්‍යගතෝවා, රුක්ක මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා එදා සිට අද දක්වාම අපි නැවත නැවත කියවන පාඩයක්. ඉතින් අපි මේ වගේ ස්ථානයක් හදා කර හදාගන්නේ ඒ අරණ්‍යගත බැන්නා රුක්ක මූල බැන්නා ශූන්‍යකාර තත්ත්වයට යන්නේ. ඉතින් මම සන්තෝෂ වෙනවා ඇත්තටම මේ වගේ පහසුකම් ටික අංග සම්පූර්ණව තියෙන මේ වගේ මධ්‍යස්ථානයක විශේෂයෙන් විදේශී රටක සංසල්සුන් සාගතෝ මේ කරලා අපි ලබාගත්ත මේ ශූන්‍යාකාරය හැදූ වැදූ සල්සුම් කරපු අතහිත දුන්න සීල දෙනාට බෙන්සිද්ධ වෙන්න අපිට අපේ වැඩේට ලැබිලා තියෙන ඉඩ. ඉතින් ඒ ශූන්‍යකාරී නිසා අපි චිත්තක්ෂණයක් පාතම සිහිපත් කරන්න. මේක මේ නිකන් දෙයිය දුන්න මං කියා වගේ එකක් නෙවෙයි. ඒ ගොඩ ගහපු ඇති සම්බන්ධිච්චතු දාන. ඊට පස්සේ බුදුචාන් වහන්සේ බාහිර පරිසරය දුන්නා පස්සේ අධ්‍යාත්ම පරිසරයක් ගැන කතා කරනවා. සර්වචන් වහන්සේ දේශනා කරලා තියෙන මේ හතරක් වූ ඉරියාපත වලින් මේ ඉඳගෙන ඉන්න එකට නිසීදති පල්ලංකම් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඒකට සරුවචනාංශගේ පිළිරුවක් ඉස්සරහින් තියාගෙන ඉන්නවා හිතාගෙන මෙහෙම වෙන්න ඇති සරුවචනාංශේ භාවනා කරනකොට නිරෝධ සමාපත්තිය සම්බන්ධිනුට ඉන්න ඇත්තේ කියලා. ඉතින් අපි උත්සාහ කරනවා හැකි තාක් දුරට ඒ සරුවචනාංශේ වාඩිලා ඉන්න ඉරියව්වේ ඉන්න. ඉතින් ඒකෙදී අපි දන්නවා වයසක අයට ලෙඩ රෝග තියෙන අයට ඒක කරගන්න අමාරු ඇති. නමුත් මේක අපි දර්ශීය ඉරියව්වක් විදිහට සලකනවා පොඩ්ඩක් ඒ ඉරියව්වේ ස්වරූපේ බලන්ඩ සම්පූර්ණ ත්‍රිකෝණයක් පොළවේ වැදිලා තියෙනවා අත් දෙකේ අම්මාකාරයට තියාගත්තාම උඩටත් තියෙන ත්‍රිකෝණාකාර ස්වරූපයක් මේක බොහෝ විට තියෙන පිරමීඩ ස්වරූපේ එහෙම නැත්නම් හුබහක ස්වරූපේ එහෙම නැත්නම් චෛත්‍යක ස්වරූපේ මේක තමයි ලෝකේ තියෙන ස්ථාවරම ගොඩනැගිල්ල අවුවට වැස්සට පින්නට මොනක්වත් වෙන්නේ නැහැ ඉතින් ඒ විදිහට ශරීරය හදාගන්නේ මොකටද අපි මම මේ කියන්න හදන කාරණාවට. මේ ශරීරයේ ඉරියව්ව හදාගත්තට පස්සේ කය හොල්ලන්නේත් නැතුව, කායික ක්‍රියා කරන්නේත් නැතුව, වාචසික ක්‍රියා කරන්නේත් නැතුව, මනස මේ ලබාගත් අරණ්‍යගත රුක්ක මූල ශූන්‍යාකාර தත්වය 100%ක්ම අගය කරන ගමන් මේ සාසන සම්පත්තිය අගය කරන ගමන් තමන්ගේ ඉරියව්ව නඩත්තුවට කිසිම චේතනාවක්වත් නොකර මේ සංසිද්ධිය දිහා බලා සිටින්න පුළුවන් නම් මං කියනවා මේකට නිවන කියලා. එච්චරම වෙන්න මොකක්වත්ම නැහැ. ඒක නිසා උත්තර කය පట్టල කරගන්න. උත්තර හරිබරි ගහලා පාඩි වෙලා ඒක ඉල්ලන සැප ටික දෙන්න. ආරම්භක ශේෂේ වගේ. දීලා බලන්න මට මේ විදියට යම් විදියට දෙපාය දෙයත කොන්ද කෙලින් කරගෙන ඉන්නකොට කොච්චර චිත්තක්ෂණ ගානක් චේතනා විරහිතව නලියන්නේ නැතුව හිතින් හරි වචනෙන් හරි දොඩමළු නොවේ චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා. අන්නේ ඉන්න චිත්තක්ෂණ ටිකේදී අපිට කියන්න බලක අපි ජීවත් වෙනවා කියලා. ඉන් බහැරව ඉන්න හැම වෙලාවකම අපි ඉන්නේ කො අතීතේ නැත්නම් අනාගතේ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන හිතමින් වෙන තැනක් ගැන හිතමින්. ඉතින් මේක තමයි අපි ලැබිච්ච මනුස්ස ජීවිතේ අතපල්ලේ වට ගන්නවා කියන්නේ. ඒක නිසා මම අදහස් කරන්නේ උදේ ඉඳලා ඇඳ වෙනකන් අපිට එළඹ සිටි සියෙන් ඉන්න ඉරියව්ව ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි බලමු චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්ද කියලා. හොඳට හිත කය පట్టල කරගත්තා. සම්බර කරගත්තා, හැල්ලු කරගත්තා, දඬු කරන්නේ නැතුව පట్టල කරගෙන වාඩි වෙලා මේ සඳහා බුදුචානන්ස අපිට ඒ සත්‍යවත්යන් සූත්‍රය නම් කියවෙන්නේ ඇස් දෙක වතා ගැනීම යාන්ත්‍රණය උගන්න ඇස් ඇරියොත් හිත පිට යනවා ඇස් දෙක වැව්වොත් අපිට මේ ලැබිච්ච සාසන සම්පත්තියට හිතින් සම්බන්ධ වෙන්න පුළුවන් ඒ සම්බන්ධ වෙනකොට මං අතින් දානවා කැලලක් ලෝකයේ පිළිබඳව අබමල් රේණෝකාරී තෘෂ්ණාවක් තිබුණොත් ඒ චිත්තක්ෂණේ වර්තමානට ඉන්නේ එක චිත්තක්ෂණයක වර්තමානට ඊතාවන මුළු ලෝකෙම දන් දුන්න වෙනවා. අතීතනාගත වශයෙන් ලෝකේ, අරයමයා වශයෙන් ලෝකේ, අතරමෙතන වශයෙන් තියෙන ලෝකේ සියල්ලම දන් දුන්න වෙනවා. ඒ නිසා එක චිත්තක්ෂණයකට අපිට මේ හම්බෙච්ච කීර්බරෝ පන්සලේ ගිහලා වාඩි වෙලා හිටියා කියන ඒ චිත්තක්ෂණයට 100%ක් සමාදන් වුණොත් අපි මුළු ලෝකෙම සක්විති රජකම ලැබිලා ලෝකෙම දන් දුන්නා වෙනවා. නිසා ඒක දානේ පැත්තෙමුත් විස්තර කරන්න පුළුවන්. මේ භාවනාව කියන්නේ එහෙම නැත්නම් සතිපට්ඨානය කියන්නේ මේ උපයා ගන්නාලද මේ චිත්තක්ෂණය තව එක චිත්තක්ෂණයක් පවත්වා ගැනීම සඳහා මේ ගත්ත පට්ටලේ තව එක චිත්තක්ෂණයක් පවත්වා ගැනීම සඳහා මේ ප ဋ ාණය තව චිත්තක්ෂණයක් පවත්වා ගන්න මොළ කඳුලක් තියනවාද කියලා බලන එක. Tamanට කියලා සාමාන්‍ය බුද්ධිය තියනවාද? ඥානයක් තියනවාද? හිතසුව සැලකීමක් තියනවාද? ශාසන ගෞරවයක් තියනවාද? සතිය තියනවාද? අප්‍රමාදයේ තියනවාද? එළඹ සිට තියනවාද කියලා බැලුවොත් අපි දෙන්නේ සමාන නැහැ. අපි වර්තමානයේ හිත ගන්න නැතිනම් අපි කොයි වෙලාවකරි පිටරේ ගත්තට පස්සේ ඒක දිගට පවත්තන එක තමයි අපි මේ කමඨහං සුද්ධ කරනවා 84000 ධර්මස්කන්ධේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ තේරම වර්තමාන මොහොතේ හිතේ ලැබීම තන්නේ ක්‍රම ගියාත්ම කරලා පිනක් අන පින් කරලා තියෙනවනම් මේ කියන දේ ඇහි මේ කියන දේ කරලා බලන් හිතේ ඒක තේරෙයි වර්තමානට එන්න පුළුවන් ඊට පස්සේ අපි මේ ආත්මේ කරන පින් නැත්තම් කුසලතා තමයි ඒක දික් කරගන්න උත්සාහය. ඉතින් ඒකට අපි මේ දවස් කීපෙන් බලාපොරොත්තු වෙනවා. කමඨාන් සුද්ධ කිරීමෙන්, බණ කීමෙන් දිනුනකරනද. ඉතින් අන්න එතෙන්දී මේ කයට ගත්ත හිත තව එක චිත්තක්ෂණයක් පවත්වා ගැනීමේදී සර්වඥාන්සේ මේ කාය සංඛාර කියන මේ පණ ඇති කයක් පවත්තන්න අවශ්‍ය කරන අඩුම ලන්සුව නැතුවම බැරි දෙයි. එහෙම නැත්නම් කියනවා අත්‍යන්ත ලක්ෂණය තමයි හුස්ම. ඉතින් අර කයට හිත ගියා බවට අතිරේක ලාභයක් තමයි මේ පණ පණ ඇති කය තියෙන බවට හුස්ම පොද වැටෙන එක. නොවැටුණත් කයට හිත යෑමෙන්ම සතිපට්ඨාන සම්පූර්ණ වෙනවා. ආනපානේ හෝ බඩබිම්බීම හැකිලිම හෝ වැටුණා නම් ඒක හොඳටම මතක තියාගන්න ඒක අතිරේක ලාභයක්. ඉතාලම පොඩි ළමයෙකුට කියලා දෙන්න ගිහිල්ලා වාඩි වෙලා හුස්ම දිහා බලන්න කියනකොට ඒ ළමයා කවුරු හුස්ම පේන්නේ නැහැ කියලා මට. ඉතින් ඒ ටීචර් කිව්වලු ඔයාට විතරක් පේන අනික් කට්ටියට පේනවා කමන්නේ ඉන්න කියලා. ඊට පස්සේ අනික් කට්ටිය බහන අතෑරියා. මේ ළමයි ඊගා සැසිවාරයටත් ආවලු ආට පස්සේ කවලු පාඩිලා හුස්ම ගන්න කියලා මම හොඳට බල්ලා කිවලු විවේකේ මට හුස්ම පේන්නේ නැහැ කියලා. තුන්වෙනි දරටත් බannකොට කියලාට හුස්ම පේන්නේ නැහැ මම සම්පූර්ණ කයේ ජීවත් වෙන්නේ. ඉතින් ටීචර් කියනවා මේ සැරේ රිට්‍රීට් එකට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ බණ කිනෝටයි දන්නේ කයට හිත ගත්තට පස්සේ හුස්ම වැටීම අතිරේක ලාභයක් මිස හුස්ම වැටුණත් කවදා හරි හුස්ම ගෙවිලා ආයෙ එන්නේ කයටමයි. ඉන්සයි පොඩි දරුවා කොච්චර තෙදක් තියෙන්න ඕනද තමන්ගේ ගුරුවරට කියන්න මට හුස්ම වැටෙන්නේ නැහැ කියලා. ඒක දිගටම නඩත්තු කරලා තියෙනවා. පස්සේ ගුරුවරයා කියලා තියෙනවා හරි බබා හුස්මට ගියත් එන්නේ හුස්ම තුනි වෙලා ආයෙ කයට එන එකනේ. පටන් ගන්න වෙලාව ඉඳලා කයේ ඉන්නවනම් ඒකට හිත විශ්වාස අවිශ්වාසයක් නැත්නම් මේ මනුසාත්ත්ව ප්‍රතිලාභය කියන එක දෙනවා. අපිට ලැබෙච්ච මනුසාත්මේ මනුස්සකය අපි ජීවත් වෙනවා. සැක කරන්න එපා. ආනපානෙ හම්බුනේ නැහැ, බිම්බි මැකිලිම හොන්නේ නැහැ, මුලැමැදාක දැක්කේ නැහැ. ඒ ඔක්කොම අතිරේක ලාභ. ඒ නිසා අපි සාමූහික වශයෙන් වෙලා ගනිමු. වාඩි වෙලා මම දැන් මෙතන වාඩිලා ඉන්න බව සන්තෝෂෙන් ආඩම්බරයෙන් සාසන සම්පත්තියක් විදියට පෙරකල පිනක් විදියට දුර්ලභම වස්තු විදියට සලකන්න පුළුවන් නම් ඒ තරමටම අපේ தත්ත්වය උසස් වෙනවා. අපි ආර්ය தත්ත්වයටපත් වෙන්නේ නැතත් මේ උසස් කිරීම කරන්නේ අලුතෙන් මොනවත් ලැබලා නෙවෙයි මේ තියෙන දේ ඒකේ වටිනකම බුදුහාමුදුරු කිය විදියට දකින්න එක. ඉතින් මම මේ විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි බලමු දැන් 9යි වෙලාව. ඒ නිසා අපි විනාඩි 45ක විතර කාලයක් ගන්න බලාපොරොත්තු වෙමු. පැයක් වෙනුවට ඊටු එකමුත් විනාඩි 45ක් සක්මන්ට අරගෙන අපි මේක සමතුලනය කරමු. අපි ශිරු දිනාම මෙතෙන් පටන් හොඳට කය සමතුලිතව සකස් කරලා වාඩි වෙලා බලමු මේ ලැබිච්ච චිත්තක්ෂණය මේ ඉරියව්ව දිගට පවත්වා ගැනීම සඳහා මේ වචන ස්වල්පයත් එක්ක මගේ භාවනා මෙහෙවීමෙන් නතර වෙනවා. ශිරු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා